නමෝ තස්සේ භගවතු ආරහතු සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු ආරහතු සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු ආරහතු සම්මා සම්බුද්දස්සේ තුනස පරං භික්ඛවේ භික්ඛු ධම්මේසු ධම්මානුපස්සී විරති කතංච භික්ඛවේ භික්ඛු ධම්මේසු ධම්මානුපස්සී විරති පංචසු ආදානක්ඛන්දේසු විද වික්ඛවේ භික්ඛු ඉති රූපං ඉති රූපස්ස සමුදයෝ ඉති රූපස්ස අත්ංගමෝ ඉති වේදනා ඉති වේදනාය සමුදයෝ ඉති වේදනාය අනුසංගමෝ ඉති සංඥා ඉති සංඥාය සමුදයෝ ඉති සංඥාය අනුසංගමෝ ඉති සංඛාරා ඉති සංඛාරාණං සමුදයෝ ඉති සංඛාරාණං අනුසංගමෝ ඉති විඥානං ඉති විඥානස්ස සමුදයෝ ඉති විඥානස්ස අත්තාංගමෝති කෞරුණ්‍ය යෝගාසුන් මහා සංඝරත් අවසරයි අපි අද මේ මුල පුරන්නේ වටිනා සූත්‍රයක් වෙන මහා සතිපට්ඨාන සූත්‍රයේ උපාදාන ස්කන්ධ පරිවේතයි පංචෝපාදානස්කන්ධයන් පිළිබඳ විභාගයක ඉතින් අපි මෙතුව ආකාරෝ ගමන් මාර්ගය මතක් කර ගන්නවනම් සතර සතිපට්ඨානයන් වශයෙන් කැඩෙනකොට වෙන වෙලා දක්වනකොට මුලින් සඳහන් වෙන කායානුපස්සනා කොටාසේ වේදනානුපස්සනා කොටාසේ චිත්තානුපස්සනා කොටාසේ අපි මනරින් නිමා කරන්න යෙදුනා. දැන් මේ ප්‍රවිෂ්ඨයක් ලබාගෙන තියෙන්නේ ධම්මානුපස්සනාවතයි. මේ ධම්මානුපස්සනාවත් ප්‍රධාන වශයෙන් නීවරණ පබ්බය, ස්කන්ධ පබ්බය, ආයතන පබ්බය, මොජ්ජංග පබ්බය, චතු සත්‍ය පබ්බය කියලා ඒ පබ්බ පර්ව පුරු කීපයකට කඩලා තියෙනවා. ඒනොත් මුලින් නම් කරන්නේ යෙදුන මේ නීවරණ පස්සේ අපි ඊය සතියේ සීමාව දක්ින්න යෙදුනා. කාමච්ඡන්ද, ව්‍යාපාද, සීන මිද්ද, උද්ධච්ච කුච්ච විචිකිච්ඡා වශයෙන්. මේ නීවරණයන් එකක් එකක් අපේ ශක්ති ප්‍රමාණය මූල ධර්ම පිළිබඳව පැහැදිලිකමක් ඇති වෙන තාලෙට අපි අපි වශයෙන් භාවනාවෙන් ලබාගෙන තියෙන අත්දැකීම් වලට සමීප වෙන ආකාරයටත් විස්තර කරගෙන ගියාම මේ නීවරණයන්ගේ හැමාරේ තියෙන්නේ මේ නීවරණයන් ඒ පංචසු නීවරණේසු පංච නීවරණයන් කෙරෙහි ඒ සමුදය වය ආදී වශයෙන් අධ්‍යාත්ත බහිද්ධා වශයෙන් ඒව පිළිබඳ සමාලෝචනය. ඇත්තට මේක විග්‍රහ කළ යුතුව තියෙන්නේ අද මේ ආරම්භ කරගන්න බලාපොරොත්තු වෙන උපාදාන ස්කන්ධ නැත්නම් ස්කන්ධ පරිවේද කලින් නමුත් ඒ හැම පදයක්ම අවසානයේ සංග්‍රහ වෙන මේ අධ්‍යාත්ත බහිද්ධාවයෙන් කඩා බලන ක්‍රමය එහෙම නැත්නම් ඇතිවීම නැතිවීම ඇතිවීම නැතිවීම වශයෙන් කඩා බලන ක්‍රමය ධ්‍රුව පදයක් හැම පරිවේකයන් පස්සේ සඳහන් වෙනවා. කායानुපස්සන, වේදනානුපස්සන, චිත්තානුපස්සන, ධම්මානුපස්සන කුංචු කුංචු කොටසක් හැම එකකම අවසානයේ සඳහන් වෙනවා. අජ්ජත්තං වා වශයෙන් ආධ්‍යාත්මික වශයෙන් ඇති වෙන මේ නීවරණ ධර්ම ඊගාවට ඒ ආලෝකයේ අධ්‍යාත්මික වශයෙන් තමන් ලබා ගන්නා නීවරණයන් පිළිබඳ අවබෝධය බාහිර අපිත් එක එකට භාවනා කරන අනිකුත් යෝගාවචරයන්ගේ එහෙම නැත්නම් මේ ආරණ්‍ය වාසය කරන්නා වූ අනිකුත් අත්ංගේ එහෙම නැත්නම් මේ සත්ව කොටාතරම මේ ගමේ මේ නගරේ මේ රටේ මේ සක්වලාදී වශයෙන් ඒක බාහිරයට සම්බන්ධ කරලා බලනකොට තමයි හොඳ පදමක් හොඳ දැඩි වීමක් හොඳ ශක්තිමත් වීමක් පදන් වීමක් සිදු වෙනවා මේක හොඟ වෙලාවකට මේ ධර්මයේ පිළිබඳව ප්‍රත්‍යක්ෂේ මුල් කරගත්තේ නැති අත්තු හිතනවා මේ නිවන ධර්ම පිළිබඳ කටපාඩම් කරගත්තාම නිවන ධර්ම පිළිබඳව විස්තර ඉගෙන ගත්තාම මේක අනුන්ට ඉවතලා බලන්න පුළුවන් වෙයි කියන ලොකු පාඩලවිලක්. නමුත් ඒ නිවන පබ්බේ අනිකුත් පාඩවලත් හොඳට පැහැදිලි කරලා දෙන්නේ තමයි ඉස්සල්ලා මේක ප්‍රත්‍යක්ෂ වශයෙන් තමා වශයෙන් අවබෝධ කර ගැනීමයි ඉතාමත් වැදගත් වෙන්නේ. එතනින් තමයි මේ හිතේ විප්ලවය චාරිත්‍යාගේ විප්ලවය, පෞරුෂත්ව විප්ලවය පටන් ගන්නවා. ඒක ඇති වෙනකොට ඒ නිවර්ණයන් පිළිබඳ අවබෝධය වැඩෙනවා විතරක් නෙවෙයි ලොකු කලතුණකම නිවර්ණයන් තුලින් නිවර්ණ කියන කන්නාඩියෙන් ලෝකෙ බලන්න පුළුවන් ලොකු කලතුණකම අත්ක ලෝකේ කම්පා නොවේ තාත්විකට තත් කර අන්න එවැනි තත්වයකින් තමයි අපි බාහිරයේ නිවන් ධර්මයන් දෙස බැඳිය යුත්තේ. සමාගයේ සීලයේ සමාධියේ ප්‍රඥාවේ වෙනසක් ඇතුව ලෝක ධර්ම વિશે හොඳ සාලතුනා බල්මක් ඇතුවයි නිවර්ණ වශයෙන් බාහිරේ බලිය යුත්තේ. ඒ නැතුව තමා තුළ ඇත්තා වූ නිවර්ණයන්ගේ හොඳ පරිචයක් නැතුව හොඳ ආభాෂයක් නැතුව කෙනෙක් අනුන්ගේ නිවර්ණ බලන්න පටන් අරගත්තොත් ඒකේ කාන්තේම අවුලකට විවුලකට හේතු වෙනවා. මේ පමණක් විතරක් නෙවෙයි මේ නීවරණයන් ගැන අපි මතක් කර ගන්නවා නම් නීවරණයන් Taman වශයෙන් අවබෝධ කිරීමත් මේව සීතලෙ හිතේ. භාවනාරම්භයේදී නීවරණයන් අපි දකින්නේ කරදරකාරී අතුරු දුරුකල යුක්තෝ වශයෙන් ප්‍රෝණ බයපක්ෂව මෙනෙහි කිරීමේ නීවරණ එනකොටම ටිකක් වෙන බයපක්ෂයකටපත් වෙනවා. ඒකල අපි මූල කර්මස්ථානීය වෙන්කොටලා වෙන් කරලා ඒ තුලින් යම් කිසි විදිහේ මූලත මූලලා තියාගෙන සමාජයක් ඇති කරන්න උත්සාහ කරන්නේ. ආන ඒ ඇති කරගන්න සමාජයේ යම් ප්‍රමාණයකට මූල කර්මස්ථානයේ පිළිබඳව පරිත්‍යාග ඇති වුණාට පස්සේ මූල කර්මස්ථානයේ පවතිති මොන නිවර්ණයක එකේට පටන් ගන්න. දෙතනදී ගුරුවරයා හොඳට මතක් කරලා දෙන්න ඕනේ ඉස්සෙල්ල මූල කර්මස්ථානයේ වෙන්කොට තබා ගැනීමට බාධා කරපු නිවර්ණ දැන් මූල කර්මස්ථානයේ පවතිති එනවා නම් බය වෙන්න එපා. මූල කර්මස්ථානේ තමන්ගේ ආරක්ෂාව කියනවා. තමන්ගේ භාවනාවේ තේමාව කියනවා. ඒ නිසා ඒකෙදී නීවරණයන් එනකොට ඒ නීවරණයන්ගේ මුල මෙහිමය, කැමිනිච්චාම මැද මෙහිමය, අවසානයේ මෙහිමය කියලා. ඒ නීවරණයන් පිළිබඳව ධර්ම කොටාට පදේශලකා භාවනා කී පටන් ගන්නවා. මේක අර නීවරණයන් දුරු කරගෙන මූල කර්මස්ථානේ මතු කර ගන්නවා වගේම වැදගත් උරුක සංදිස්ථානයක් ඇතිවෙන්න තියෙන එක. මේ දෙවෙනි අවස්ථාවේ මූල කර්මස්ථානේ පවතින නීවරණ පවතින හැටි ඒවා පැත්තකින් මතුවලා නැතිලා යන හැටි අවබෝධ කරාට පස්සේ තමයි මේ නීවරණ පිළිබඳව මෙන්න මේ කාම ඡන්දේ හැටි මේක එනකොට මෙහෙම පවතින මෙහෙමයි යනකොට මෙහෙමයි කියලා ඌර්ව දැක්මක් ලබා ගන්න පුළුවන්. අන්න ඊට පස්සේ තමයි පුළුවන් වෙන්නේ තව කෙනෙකුට හරදර කරන තව කෙනෙක් තුළ ක්‍රියාත්මක වෙන තමන්ට කරදර සායිත වෙන්න පුළුවන් නොවෙන්න පුළුවන් නැත්නම් සම්බුදාරි කෙනෙක් වගේ වෙන්න පුළුවන් ශිෂ්‍යෙක් වගේ වෙන්න පුළුවන් ඒ නීවරණ ගැන කතා කරලා ඉතින් අර ඒක තමයි මේ දුර පදයෙන් පෙන්නන ඉස්සල්ලාම අච්චත්තං වා පතේ බහිද්ධාවා වශයෙන් ඊවර ධර්ම සලකනවා. ඊගා නීව ධර්මයේ ඇතිවීම මෙහෙමයි. ඒකේ නැතිවීම මෙහෙමයි. ඒක හොඳට පංචකාරවතු වහා ඇතිවීම වහා නැතිවීම තත්ත්වයේ මෙහෙමයි කියනකොට තමයි අත්ති ධම්මෝතිවා පරස්ස සතිපත්චුපත්ිතා හෝති මේවා ධර්මතා මේ වගේ කියන්නේ ධර්මතා අපිට ඒක හැපෙන්න જાත්‍යක් නේ මේ වලට කිසිම ඕනකමක් නැත්තේ අපිට ඒක හැපෙයි ඒ නිවර්ණයේ හැටි එහෙමයි ඒගොල්ලෝ එනවා ඒගොල්ලෝ කරණ තියෙන සංගර පානවා ධර්මතාවය පෙන්නනවා තමයි තමයි මෙහෙමයි කියලා පෙන්නනවා ඉතින් අපි තමයි මේක ප්‍රශ්නයක් කරගෙන මට මේ කාමච්ඡන්දයල මෙහෙම කරදර කෙරුවා මෙහෙම කෙරුවා කියලා වෛර විවද ඇති කරගන්න නැත්නම් ඒක ආසාවෙන් අනුව බදා ගන්නවා මේ මේ කරුණු නිවාරණය කරගන්නේ මේ ධර්ම පිළිබඳව මුලමදාග නොදන්න තැන ඒ නිසා භාවනාව කෙලවර වෙනකොට නිවර්ණ පිට ධර්ම තියෙනවා තමන් ඉන්න ධර්මී වෙනස තියෙන්නේ ඒවා ධර්මතා මම කියාගත්තා වූ මේ දේ ධර්මතාව නිවර්ණ ධර්මතාවයි ඒ වගේ ගැටියක් අවතාරය. මේකට තේරුම් ගන්න කියන්නේ. ඔය මේ දිගට ඇවිල්ලා ආදී වෙන්නේ. මේවා වැඩි කරන්න බෑ. මේ වගේ හැටි මෙහෙමයි කියලා ඉතින් මේ වගේ නිවන් වල ඉඳ ගන්න දෙන්න ගන්නවා. තමන් හිතන තමන් ඉන්නේ. එච්චර. අති ධම්මෝ දිවා කනස සතිපත්ති පටිලා හෝති මේවා ධර්මතා කියලා මේ සතිය හොඳට පිළිතේ ආවදී ඥානමත්ථාය මේක අර අර පාණ්ඩ කාටවත් කියා පාණ්ඩ තුන්දෙනෙ වෙයි එහෙම නැත්නම් මේ අනුන්ට කියා දීම පිළිසෙන්නේ මතුමැත්තේ මේ පිළිබඳව වඩා හොඳ පරිච්ඡයක් ඇති නැහැ සඳහායි. තම බෙදෙන කොටත් ඔය වගේ තිබුණා. දැන්වත් තියෙනවා, මතරක් තියෙනවා, භාවනා කරලා කලින් දෙත් තිබුණා. භාවනා කරනකොට තමයි යෝග මහා යකෙක් මහා යක්ෂ මේ මේ මේ පිටාතෙක් වශයෙන් මේ භාවනා කරනකොට පස්සේ තර කරන්න කලින් වගේ තමයි. ඒ නිවර නිවර වශයෙන්ම කියන. මේක ඥානයේ පිට හේතුක දෙයක්. ඒ වගේ බොහෝ වටයක්. ඒක මොකද? දන්නේ නැත්නම් කරදර කරනවා, දන්නවනම් කුක්කෙක් වා. හොඳට ඊළඟ කරගත්ත බලු කුක්කෙක් වාගේ මොනවාගේ දේවල් හදව ගන්න පුළුවන්. ආන්නේ කර්මද ඥානිය ඇති කර ගැනීම සඳහායි මේ සතිපට්ඨාන භාවනාව. එහෙම නැතුව අන්න හැරෙකට නෙවෙයි. ආන්නේ ඥානමත්තාය පටිච්චසමුප්පාය මත නැත්තේ ජීවර්ණ හැරෙනකොට දැක දැන ගැනීම සඳහා නියමිත 100ක් සඳහා. නියම අපිට කිසිසේත්ම විශ්වාස ගන්න දෙන්නේ නැහැ. විශ්වාසවත් ගන්න දෙන්නේ. නිතරම පෙරනවා. ඒ නිසා අපිට අවශ්‍ය කරලා තියෙන නිතරම එළඹ සිටි සුපතිසිත සත්‍යයක් පිළිබඳව ගැනීම තමයි අන්න ඒකයි ඊවර්ත භාවනාව. මේ මේ විදිහට විශාල ගැඹුරකින් නැත්නම් මේ අපි ඊවර්ත පිළිබඳව හදාරාගත්තා වූ අධ්‍යක්ෂකතා වූ සෑම දෙයක්ම සම්පූර්ණ කිරීමකින් තමයි ඊවර්ත පද්‍ය සමාන කරන්නේ. මේ ඊවර්තයට පිළිබඳ අවබෝධය වගේම ඊවර්තයට සමාලෝචනය කරන මේ කොටසේ එක එක යෝගාවචරගේ කාරාතිරම් වල හැදෙට අර්ථ වෙනස් වෙනවා. පළවෙනි මාර්ග ඥානෙ පිළිබඳව වැඩ කර නැත්නම් මේක මහා කන්දක්. මේක දරා ගන්න බැරි ඉවර කර ගන්න බැරි කවදාවත් කරන්න බැරි වැඩක් විදිහට ඒක තමයි ආත්මේ මේ මේ මේ මේ එක්තරාගේ පුංචි කරගෙන මේ නිවර්ණව අවබෝධිකව ආවෝදී මහා කන්දක් බවට පත් කරගන්නවා. ඒක තමයි නැති බැරි සංඥා. මේකට හැප්පිලා හැප්පිලා හැප්පිලා හැප්පිලා අසීමිතව හැප්පිලා මේක පිළිබඳව යම් කිසි ප්‍රමාණයක ධර්මතාව වශයෙන් අවබෝධ කරනකොට අර මේක විතුරු තමයි ආත්ම ශක්තිය, පෞෂ ශක්තිය, මේ අදිෂ්ඨාන ශක්තිය මේකේ පටන් ගන්නවා අපි මේක මේ වගේ එනකොටම නිදි කරගන්න පුළුවන් නම් මේ නිවර්ණවල උච්චරව සිල්ලා කරන්න හම්බ වෙන්නේ. නිවර්ණවලට බය කොච්චර රණ්ඩු කරත් වැඩි දිනක් ගන්න බෑ. ඥාන නිවර්ණවලට සමාන මූලික දෙන්න ඕනේ කියලා අර යෝගාවතරගේ පෞරුෂත්වයේ චින්තන ශක්තිය වැඩනකොට සමතත්ත්වීලා කලකන්න පුළුවන්. තව ඉස්සරහට ඉස්සරහට යනකොට මේ වගේ කියන්නේ හොඳ බාන හොඳ දකුණුතාවයක්. අන්ධාරයෙන් උඩ වෙන්න හොඳ පාලමක්. හොඳ ඒ දණ්ඩක් වගේ ඒක ප්‍රයෝජන කරගන්න පුළුවන්. ප්‍රයෝජනේ කලකල පාවිච්චි කරන්න පුළුවන්. තව ඉස්සරහට යනකොට මේ දරුවත් යනවාගේ විතරයි. මේ නිවන පිළිබඳ මෙච්චර හොඳ විග්‍රහයක් කරන්න පුළුවන් ඒ නිසා සරුවචන වහන්සේ අනිකුත් ශාස්ත්‍රුන් වහන්සේලා වැඩි බොහෝ ශ්‍රේෂ්ඨයි කියලා සරුවචන වහන්සේගේ ගුණ වැඩි කරන්නත් ඒ තීරාදාපිට නිවට ගන්න පුළුවන්. ඒක තමයි අපි කියන්නේ තියෙන්නේ. අන්න ඒක මොකක්ද කියන්නේ නිවන ධර්ම කියන්නේ. ඉස්සෙල්ලා මේ ධර්ම නිරපදේ නිවන පිටකමක් එකේ හැඳන්න බැරි තරක්. එන්න ධර්ම නිවන් අපලගේ තියෙන බොහෝ පිළිතුරු උත්තර ආර්ය වචනයක්. නමුත් නිවන කියලා කියවහම කෙලෙසන අපි ඉදිරි කරන පෙළෙන දෙයක්. නමුත් මේවක සාධුවාක්පත් වෙන්නේ දුරාසර ජීවිතයේ පෙරේ දක්වන ආකල්පණය වෙන පිටක්. අපි මේකට තමයි භාවනා කියන්නේ. අපි මේකට තමයි විපස්සනා කියන්නේ. විපස්සනා යනකොට මේක තමයි නිවර්ණ නවදාන වෙනකොට. නමුත් අපි ඒකේ දක්වන ආකල්පය විපස්සනා වෙනකා උතුමාකාර විදිහට ඉදිරියට පිළිපැදීමක් වෙනවා. මේ මේ වැඩල තමයි මේ වගේම දෙයක් තමයි අපි මේ ආදී විපස්සනා කරගන්න හදන සංසුපාදානස්කන්ධයන්තරේ අපි මුලින්ම මතක තියාගන්න ඕනේ. ඒ විදිහට කියනවනේ මේ මානසිකාදානස්කන්ධ භාවනාවේ අවසානයේදී අර විදිහට අච්චත්තං අජත්තවදී බහිතාවදී ඒ වාගේම ඇතිවීම වදී නැතිවීම වදී ඇතිවීම නැතිවීම වදී මේ පංචපාදානස්කන්ධය සලකනකොට ආනර විදිමේ ඇදීම නිසා යම් විදිහක නිරෝධවා බැලීමේ ශක්තියක් ඇති වෙනවා. භාවනා කරගෙන නැති වෙටි නැගිටිනකොට මේක තවස්සක් බැරි වෙලා හොඳ පණ වේලාගෙන එනවා. ඒක හොඳට ජයගත්තට පස්සේ හොඳට මේ උපාදාන සංදී ඉදිරිපිට මේ විදිහකින් ගුණන් තාක්ෂාත්පත් වෙනවා. තවත් කෙනෙකුට කියලා දීලා වැඩ කරනකොට උපාදාන සංද උපකරණාවද වශයෙන් පාවිච්චි කරන පුළුවන් තාක්ෂාත්පත් වෙනවා. ඒ නිසා වැඩගත් වෙන්නේ උඹට මේක අහලා දැනගෙන අනන්තුලින් ප්‍රත්‍යක්ෂ වශයෙන් ක්‍රියාවක් කිරීමයි. ආන්නේ පසුබිම් භාවනා බාන කෙරෙහි ධර්මයේ කෙරෙහි අතිපත්තාන ධර්ම කෙරෙහි අන්නේ මේ මූලික ආකල්පය ඇති කරගන්න මේ වගේ සුළු පිළිසකට ඇර ඈම කනහන් පිළිවෙත වීම බලාපොරොත්තු වෙනවා. උගදෙනේ මේ පිළිබඳව ගත්තා වූ ආකල්ප කවදාකවත් වෙනස් කරන්න බෑ. ඉතින් එහෙම කෙනෙකුට මේ ධර්ම දේශනාවෙන් අර සුඛ මේ මට්ටමේ ගහාට ගෙනියන්න අමාරුයි. නමුත් සතිපට්ඨානෙ වගේ මේ සුඛ මේ ඥානය ක්‍රමක්‍රමයෙන් ප්‍රයෝජනට හලකලා එහි විදේ තමයි ස්වාමීත්වයක් ඇති කරගෙන පස්සේ ඒ ධර්ම කොටස ආයුධ පුරාණ වශයෙන් පාවිච්චි කරන්න පුළුවන් කරන වෙනකත් සතිපට්ඨාන නිතරම බලාපොරොත්තු වෙනවා. ඒකයි සතිපට්ඨාන මතක් කරනකොට කියන්නේ ඒ ආයනෝ අයම් විතරේ නතෝ සත්තානම් විසුද්ධිය ආදි වශයෙන් ඒ ප්‍රයෝජන දෙන්නලා ප්‍රයෝජන දක්වලා ඊවා කරගෙන බවට අවිද්‍යාව වාස්තු දෙන්නේ කොහේද සතිපට්ඨාන වල. කාල බලලා හොඳ නම් කල්ලි කියනවා. මේකනේ හරි ගියාම අපිට ගාස්තු දෙවක්. අපි කර්මයේ කරවද ආනේ තරම විද්‍යාඥාන්තු මේක මේ පොළවේ ආකාරය කරන පුළුවන් කක්තියක් තියෙන්නේ. ඒ සෑම ධර්මයකම ප්‍රයෝජනය කලබලා ඉදිරිපත් කිරීමේ අසීමිත හැකියාව. උන්වහන්සේ දුමුතරගේ ධර්මයේ තියෙන ඒ අර ඥා ඥානවන්තයෝ ගලපන ගන්න. එන මේ විදිහටම පංච උපාදාන සංඥා විශේෂ කලකා බලනකොට අපිට මුලින්ම අපිට තියාගන්න තියෙන්නේ සාමාන්‍ය තේසි නැත්නම් පොසුළු වේලාවක් තුළ කරන හඳුන්වා දීමකදී අපිට මේ මුල් සංකාරෙම අපි දෙදෙන ලක්වම නාම දුකවාද. ඒකට අහු වෙන දෙයක් නැහැ. නමුත් ඒ නාම රූප කියනකොටම අපිට ඒකේ ආගමික පැත්ත ආධ්‍යාත්මික පැත්ත ගැඹුරු පැත්තක් තියෙනවා මේ කඩේකට ගිහිල්ලා ඉන්න දෙයක් නෙවෙයි. ඒ නැත්නම් පොතක ලොකේ තමයි කනකලියට පවතින දෙයක් නෙවෙයි. ඒ වගේ මේ ධර්ම මේ නාම මේ මේ වගේ වචන මේ ඉතිගතියක් තියෙනවා. ඒ වගේ කියන්නේ මේ ආස්වාද කොට මේ සිතාගේ ලෞකික ආස්වාද පැත්තේ නාම රූප වගේ වචන සාක්ෂි. ඒක බොහොම ගැඹුරු. සංකෝපාවතරයකදී මේක දිස්ගමන් ළමයේ රාන්තිකට ආස්වාදේ නාම රූප කියන දෙක විපස්සනා විදි රාන්තිකට ගෑනවා වගේ තමයි. නමුත් ඒක බොහෝම ගැඹුරක්. ඒ නැත්නම් දීපතේක අලවින්න බැරිවක්. බලන්නට අතුරු දෙකක් ඇතුලේ පළවෙනිම කල්නවා. ඉතින් ඒක ලොකු කල්මක් වල හැබැයි නමුත් වැඩිද ගන්න මේක දෙකක් ගොඩක් බලලා තමයි පාවිච්චි කරන්න වෙන්නේ. ආන්නේ වගේ නාම රූප කියනකොට ඒක සිහි ගන්න අදහම් නැවති වැටීම හොඳට ප්‍රකට නැති ඒ නාම කොටස කියන එක පිළිබඳ වැටහීම මැදිස්තන්ක විදාගත කරනවා තමයි උපාදාන සම්බන්ධයි. රූප කියන එක රූප වශයෙන් නෙවෙයි. ඒකේ විතරම මේ නාම රූප දෙකට මේ මේ යෝගාවක රූප වැටෙනවා නමුත් නාම වැටෙන්නේ. ආ වැටෙන්නේ නැත්නම් නාම කියන්නේ මොනවද? වේදනා සංඥා සංකාර විඥාන කියන හතරකට බෙදලා ඉතින්. කුදකතාවේ නාම රූප දෙක නාම කාණ්ඩය හතරකට බෙදලා ඉන්නේ නිසා රූප කාණ්ඩයක් කියලා තමයි අර නාම රූප දෙක අවබෝධ කරගන්න දෙයක් ඒ නිසි දේ උනත් අහනකොට අපේ වශයෙන් දුරුණාට ඒක පිළිබඳව බෙදා දැක්වීමක් අවශ්‍ය වෙනවා ස්කන්ධ භාතු ආයතන ආදී වශයෙන් විශේෂ කෙනාගේ කල්පන හැදෙට අරමුණාතු බෙදාලා මේ සංකල්පාදාන සම්බන්ධ සම්බන්ධ අංග වශයෙන් කරන්නේ මේ නාම ස්කන්ධ පිළිබඳව බුද්ධ නාම දෙකේ නාම කොටස පිළිබඳව විස්තර දාන්නේ විශේෂ ඥානයේ මිනිසුන් වල මගේ අයිතන්ට ලැබි තුන අධ්‍යාපනය කරනවා. ප්‍රධාන කොටස තමයි වේදනා, සංඥා, සංකාර, විඥාන වශයෙන් කරන්නේ. ඉතින් ඒකම සමහර ආකාරයකදී උත්සාහ කරනවා අපේ හදිපත් භාවයේ ආයතකනාව කියලා කියන්නේ අර අපි අපි දේ කොටා. නැත්නම් රූපත් සම්බේ. ඊට පස්සේ වේදනාන් පස්සේ අත්‍යන්තයෙන් පස්සේ අනන්තතාවය දෙනකොට අර වේදනාවේ වේදනාන පස්නා කියලා ඒක බොහෝම හොඳට ඉන්නේ නැහැ. ඊට පස්සේ සිතාන පස්සන විඥාන සංකේතන. ඒක විඥාන. ඊට පස්සේ අරමන් පස්සනකට දෙකේනවා කියනකොට සංස්කාර අඥා කියනවා. ඒ වගේම කායික වශයෙන් ගන්නකොට කලවම් හරිතවලට රූප වශයෙන් ඒ වගේම වේදනා අධික නැත්නම් චිත්තාන්පස්නාවක් පුරා ඒ වගේම ධම්මාන්පස්නාවට බාධා ඒකේ කවුද කොටසක් හදන්නේ මේ හැබැයි විශේෂාධාරණ දෙවීම නෙවෙයි නමුත් පිළිකිට මේවා බලනකොට ධර්මයේ හදාන්නකොට එහෙම ඉස්සත් පොඩි බලනකොට එහෙමත් සාධාරණයි කියන හිතන බෞද්ධ රේඛක සාධාරණකම තියෙනවා. ඒ නිසා ආයනුපස්සනා කොටස උගක්ලාවට මේ කාමයේ පැත්තට ගන්න නිස්ස අනාත්මයක් ගන්නට දැන් මුතුරා ලෝකේ ඉන්නේ විභාවයේ කරත් නිසා ඒ රූප වේදනා රූප ගැටෙන්න බෑ භාවනා කරන්න. අනිත් යන්නේ අවිද්‍යාවලට. ඒ වාදයේ පාදාන සම්බ ගන්නකොට රූප පාදාන සම්බේ නැත්නම් මේක ගන්න පුළුවන් විද බලල මනින්න පුළුවන්. ඒ කියන්නේ යාළුවෙක් රූප රූප කරන ගන්න. ඉතින් ඕක කොච්චර දුරකට නලක්ද කියලා කියනවා නම් මේ පටන් ගන්න ප්‍රවිෂ්ඨයේ රූප ඉස්සරගත්තද අද මේ මහා ලොකු ආධුනිකතාවයේ තාක්ෂණ විද්‍යාවල් ලිතුවා රූප විතරමයි දැනගන්නේ ඒක පුළුවන් ලෝකේ අත්කොට හොයාගන්න. ඒ රූපේ ආස්තික ඔක්කොම දින රූප තුලයි එපා ගානස්සම්ලි කියලා කියනවා ඒක මුත්‍ති විද්‍යාවක්. ඒක ඉතින් සාක්ෂියකට ගැලපෙන්නේ ඒ යක්ෂ සංගයයක්. අත්හැරියම වෙනවා. ඒක අපි තවත් වෙනවා. ඒක ඉතිරිය විද්‍යාව විදිහට. ඒක කිසිම කාර්යයක් නැහැ. කිසිම රේඛීය වර්ගනයක් නැහැ. රූප වලන කියේ. මේක අල්ලගත්ත ගම මේක ඉස්තර කරගත්ත ගම ආ මුළු ලෝකෙම බකරගෙන ඉතිබ්බා වගේ විද්‍යාව විද්‍යාව විද්‍යාව තමයි හැම පැත්තෙම ඉන්න පටන් අරගත්තා අදු කර්මේ තියෙනවා නම් දර්ශන වාදී බව සංකීර්ණ විද්‍යානුකූල විස්තරවල ආද ඉදිරි පිටක් පාන. මේ ආලයයට සත්‍යද වැඩේ. ඒ මොකද විද්‍යානුකූල විස්තරවල පිළිගන්නව තොරතුරු නිතිවලාගෙන ඒක නොගන්න ඇත්තන් මේ රූපත් එක්ක ඉස්සරගෙන කතා කරනකොට ලංකාවේ මේ රූපනාම දෙවෙනි වර්ගයත් එක්ක අරගෙන ආගෙන ඉඳී පාගන්නවා. උත්තර ලක්ෂණ ධර්මයක් මේ විස්තර වෙද්දී නාම රූප දෙක නානස්කන්ධ අසංක කරන දෙන්නේ බුදු ආනන්දගේ ධර්මයේ පිළිබඳව කිසිම පරිච්ඡයක් නැතිවතු මේ විපස්සන්දේ පිළිබඳව මෙතන විස්තර කරනකොට වදින මට්ටමකට පාස්තු. දාන දීම උසන මට්ටමකට පාස්තු. අනේ ජීවිතවල විද්‍යාව යන කන් මොන්නේ විදිහට සම්පූර්ණන්නේ කියනවා. සංගීත විද්‍යාව කියුවාම ඒක ඉතින් ආය නෑ ඉස්සරහට මුළු ලෝකෙම අල්ලන්න පුළුවන්. මුළු හැම රහසක් අල්ලන්න පුළුවන්. ඔය හිත කියන එක ඉන්දිය ඉන්දිය ආකාරය යන දුරවල වත් ගන්න පුළුවන් මේ විදිහ අද ඉන්නත් ඒ කොනක මතක් ගන්න පොඩි ඒ තරමට මතක් ගන්න ඒ තරමට හිතනවා මේ භෞතික ලෝකේ රූපස්කන්ධය තමයි ඔක්කොටම ලෝකය කියලා මේක තමයි මෙලවතනාගේ අවිද්‍යාවට කියන්නේ ඒක තමයි අපිට කියන්න අත්පරිපත්‍ය අවිද්‍යාව සහ මිත්‍යාපරිපත්‍ය අවිද්‍යාව කියලා මේ ලෝක නෞකාරයක් අඳිනා නාම ධර්ම කොට ඔක්කොම ඒ අනාත්ම බාරයි දෙක කතා කරන්න පුළුවන් කතා කරලා සදා කාලික අපාය වෙන ඕන රූප කොටා දෙන ඔය ටික බලාගෙන ඉඳාගෙන ඉන්න කල්ලා වෙන අදහසක් එක්ක යනකොට මේ අවිද්‍යාව ඉලක්කන් දීමේ දීපාන බලය වැඩිවීමේ ලොකු ආයුධයක් කරගත්තා. ඒකයි අර සත්‍යයේ දෝ අපි කියන්න පටන් අරගත්තේ අපි මේ නිත්‍යා මතාලාව එහෙම නැත්නම් නාම ධර්ම යන විට දුක්ඛ විද්‍යාව ජයකරගෙන නැත්නම් අභූත දේවල් යන විතර ආදී අපිට ජාති කරනවා කියන අපි කොම්පේ. ලංකාවේ දුන්නු අතවල් විතරක් විතරයි යම් කිසි ප්‍රදා ප්‍රමාණික පරි පරිදි හරි රැඳවාන්නේ ධර්ම ඉතුරු කරගත්තේ ප්‍රධාන වශයෙන්ම මැලේසියාව ඒ වාදයේම ඒ ආශ්‍රිත කරලා ඉන්දුනීසියා වගේ ඒ ප්‍රධාන උදාහරණවල ඔක්කොම අත උනාද ද්‍රව්‍ය වාදය. බුදු දෙනා කල්ලා ලාලා කියන ඔක්කොම අල්ලා පිටලා දාලා ඔක්කොම විශ්වාස අතුරලා ලාමක මේක ධර්ම ඒ වගේ කියන සංකෘත බල මේ වගේ කිසිම දෙයක් ඔප්පු කරලා දෙන්න පුළුවන් දෙයක් නැහැ තාක්ෂණ අවුරුදු දෙයක් නැහැ කියන උත්සාහවත් තීව්‍රතාවක් ලකුණු නැති වෙන්නේ නැකුවා. ඒකපස් කීයක් අර විනාග සංකලායේ සාම ධර්ම දෙක කරන දෙකට මේ සාම්බාර කලකලා මේකේ කාර්යය ඇති අපිට පුළුවන් ප්‍රමාණයක් ගන්න ඕනේ කියලා මා අන්ධකාර ඉන්නේ සුද්ධාගමනේ මූල ධර්ම ටික රැගෙන ආවා. අද ඒ දුක් වලට අලුතෙන් නැදලා බලනකොට ඒකදී නිතර අර තියෙන වාස්තුනික එක පළවෙනි කාන්තියක් කියන දෙක හිතන තරමට අද බුදුතෝම කියලා සංකේතික මාතෘකාවක්. තෝඹේ එන්නේ. දුන්නා එකක් කියනවා ගෞරව කරන්න පුළුවන් ඒකත් සංකේතය දෙනවා. මේ රටේ මාතෘකේ නාම ධර්ම දැක්කේ කාලා සම්පත්තිය. අල්ලන වෙන ඔක්කොම මේ ශක්තිය. අල්ලන්න බැරි තරමට ශක්තිය තියෙන පුළුවන්. මේ ශක්තිය දෙලින් කරගත්ත ඇත්තෝ ඒක අර රූප ධර්ම විතරක් තේරුම් ගන්න ඒකට අර ගන්නවා අඳහර දැනක් නැහැ. මොකද ශක්තිය නිසා. අඳහර දැනනම් දෙයි. අර ලාභවලදී දෙයක් තියෙනවා කියවලු. කොහොමද වැඩි කියලා පාන්නේ කියනවා අනිවාර්යෙන් මෙතන පොඩි ඒක නම් ධර්ම රූප ධර්මවල සමබර විචාරක දෙකක් වෙන අවස්ථාවක දේශනා කළේ මේ ප්‍රත්‍යාවන්තයන් සඳහා පමණයි. මේ අංගයන් සංජය ගානේ විකුණන්න බෑ. ඒක ගෙන්නලා කාදායි ඒ බෑමාය කරන්නේ දැන්. තවත් අංගද මේ ඥානවන්තයන්ට වැටෙනවා කියන්නේ ආන්දේ සිල්වත් කාරණාවක් තියෙනවා එන්නදා මේ ධර්මයේ තේරුම් ගන්න කොටස ලෝකයේ සිහිතරයක් වුණා. අවදාක සෞත්‍ර වෙන්නේ විදිහට. සෞත්‍ර වුණා නම් ඒක සාර්ථකණයක් වෙනවා. මේක ඉතින් අයිතිමකත්වයක් වාගේ මොන දිනාට හොඳ දෙයක් වුණාට කවදාකවත් ඒ හොඳ පෝෂක පදාර්ථයක් එනිසා නාම ධර්ම පිළිබඳව ගවේෂණ යෝගාන්තර පෙරෙනකොට මෙන්න මේ ඉතිහාසගත පදනමේ ඉතින් අද මේ පදනමේ අසුගතෙන් පස්සේ ඇතිලා තියෙන මේ චින්තන විද්‍යාවට බලනකොට මේක දැනගන්න තියෙන ඉතාම වැදගත් වෙනවා. නමුත් මේක පිළිබඳව නිවිවල ගන්න කර්මතරක් වාස්තුලාට පැවිද්දන් දෙක දැනගන්න බැරි වෙනවා. මොකද පැවිද්ද හිතනවා මේක දැන ගැනීම මේ අනවශ්‍ය මාත අනවශ්‍ය මාත ඉගෙන ගන්න. ඒ නිසා හුඟක් වෙලාවට චෛත්‍යෝ අනාත්මය ගැන කතා කරලා ආත්මය කියන්නේ මොකක්ද කියලා ගන්න තියෙන නිසා අපිට ඉලක්ක තියෙනවා. ආත්මය කියලා කොහොමද ඒක කියලා ගන්න නැතිව අනාත්මය ගැන කතා කරලා වැඩක්. ඒ ආත්මය ඇති ඉච්ඡාදී අපි ගන්න අහලා. එහෙනම් නැත්නම් කොහොමද අපි කියන්නේ මේක අපි ණය ගැන උත්සාහ කරාට ක්‍රියාත්මක වෙන්නේ කියලා. හැදීමක් වර්තමාන මොහොතේ සම්බන්ධ කර ගැනීමක් නැතිව මේ ධර්ම දූර්වාදිකේ කටෝ සාහෘතිකක් වාගේ මොනවත් මෙහි විතරද දූර්වාද අතෝරි වලයි. අන්නේ අඳුරේ දිනේ මල්වත්යක් කතා දානවා වගේ ඒක හරිය අපි අදිනවාට දුකී ඉතිරි ඒක සාධාරණ වෙනදාර අපි මේ කාලයට පස්සේ ලෝකෙ විතර බාහිර දෙකකින් ධර්ම රැකේ ඔක්කොම ආර්යයන් වහන්සේලා ඉන්නේ. පුරාණ පුරාණ මේ ධර්මයේ අර්ථකථන දැනගත්තේ සාමාන්‍ය මූල ධර්මවත් මාත්‍යදී අපෝ දොර ඇති අපි කියනවා කියන්නේ දින වල කෝටි පතරක්. ඒ නිසා සුතුමිනාන අවශ්‍ය නමුත් ඒක ලක්ෂණාවිත ගන්න පුළුවන්. ලක්ෂණාවේ අපිට ආශ්‍රහණාව තියෙනවා. අපිනගේ නාම රූප පිළිබඳව ආව සංහාවය තියෙනවා. අපිනගේ නාම රූප පිළිබඳව ආව අවිද්‍යාව තියෙනවා කියන බඳුනේ පටන් ගන්න නම් ඒ අවුලක් වගේ. මේ විතරයි කොහොමද අපි මේ ධර්ම කන්නාගේ බලලා ඒ කොතනද මේ පිළිබඳව කල්පියාව පහළ වෙන්නේ කොතනද මේ රූප පිළිබඳව අවිද්‍යාව අපිට දැක ගන්න පුළුවන් මොකද මේක පහව යන්නේ ඒ වගේ නාම ධර්ම පිළිබඳව ආඥාය කොට අපි සමාජයේ බෞද්ධ වුණාට මේ සම්යතිකයි කියලා කිව්වා කොහොමද අපේ තුලේදී මේ මිත්‍යා දෘෂ්ටිය ක්‍රියාත්මක වෙන්නේ ඒ අපේ පිළිබඳව නිවේදනාත්මක දැක්කා එහෙනම් සංධර්මණය විපක්ෂණයක් අපි දැන් ඇස් කරගත්තේ නැත්නම් මේ ධර්මයේ අවශ්‍යයක් කියලා අපිට පාවිච්චි කරන්න මේ මේ අපි මේ සාකච්ඡා කරන කොටසට ඉතාමත්ම හිතුව සම්බන්ධ කරගෙන තුනක් අමු කොටාවේ තමයි මේ විභාගයේ තියෙන සංකපාදා. ඒ බෞද්ධයාගේ විතරයි. ඒකත් මේ ධර්මයේ මේ ධර්මයේ සාධාරණයේ තමයි ජීවිතයට ලං කරගන්න ඕනේ අතට අර සාමාන්‍ය මේක රැකගෙන යන අපියක් කියන රැකගෙන යන සම්බන්ධතාව විපාලක් තුනසාද පොත්පත් ගලුවොත් ගොඩාක් ඒකට විසඳුවා තියෙනවා නමුත් මේවා කන්නකොට ඒක තේරෙන්නේ නැහැ කොරෝදනවා කියන කිසි කර ගන්න මේ පොත්පා ඒ පිළිපදීක උනත් අවුල් කාලයන් වර්ගයක් තමයි තියෙන්නේ ඒකත් දෙන්නක මේ මොකද අපි ගන්නේ අපේ කෝවිවා ජීවිත ලංකර ගැනීම අපේ කෝවිවා අවශ්‍යතාවය වැඩි වෙන පටන් ගන්නවා. ඒ වැඩිම නිසා අපි යම් ප්‍රදේශයක සංදේශනාවල මේ වගේ කුඩකමේ සිත්කල කතා කරන ගැටයක් වෙනවා පොත්පත් වලත් ඒක අර භාවනා ලංකර වෙන ජීවිත ලංකර ගැනීම සම්බන්ධයෙන් වැඩි කලකිරීමක් ඇති වෙලා තියෙනවා. මේක නිසායි අපිට කල්පනා කරන්න පුළුවන්නේ අපි ලැබිච්ච මේ බුද්ධ උත්පාද කාලේ වගේම මනුෂ්‍යාත්ම භාවයේ කාල සංකප්පය. ඇත්තට මේවා ආකාරයට බලනවා. නමුත් ඒ මේ සාසන ඉතිහාසයේ දිහා බලනකොට 1940 යක්තිගේ සමා 60 වගේ දශකවල කවදාකවත් මේ විදිහේ කලින් යක්තිද. ප්‍රොපෝස් එකගම් වල ආරක්ෂා ලැබුණ බව හැබැයි නමුත් මොනවද මේ රටේ මාගේ කියලා මෙතන විසදම හොයා ගන්න බැහැ. අද ඉතින් නිසා අපි හිතා ගන්න ඕනේ මේක අපේ ආ මේක අපේ නිදි. ඒක මොන ආත්ම කරන්නේ කියන්නේ පුළුවන් නැවතත් අර දෙස්තරම් වල දාලා මේක නෙවෙයි ඒක කියන දේවල් හොඳේ අලුතින් හදලා තේරුම් අරගෙන අපි මේකෙන් කල භාවනාවේදී කරන් යනවට වැරදිච්ච තැන් තියෙනවා ඒවා නියම් යම් අපිට ප්‍රත්‍යක්ෂ කරච්ච දේවල් තියෙනවානේ ආනේ ඒකට මේක සම්බන්ධ කරගත්තා නම් මොහොතක් ආකාරයක් වෙන්න පටන් ගන්නවා හදවත ගැස්මත් එක්ක සම්මුති වෙන්න පටන් ගන්නවා අන්න ඒකට තමයි අපි යෝගාවචරයේ වශයෙන් අපිට අවශ්‍ය කරන්නේ ආනේ විදිහට බලනකොට කලුවත් ගන්නවට පින්නන්නේ ඉස්සෙල්ලාම මේකයි. ඒ මොකද උනාසේ පහර ගන්නවා, බාර ගන්නවා, පහදිලේ මේ නාම රූප දෙකේ රූප පොඩාසේ මේ සී අර විද්‍යාත්මකව කියන්නේයි. විද්‍යාත්මකව මේක අදානගාමීව කෙලවරකට කියආද මේක ගන්න වේවා ගත්තොත් මේක ඒ අත්‍යවශ්‍යත් ඒ මේ මනුස්සයන් කන් අනුකරව විතරයි කිසිම විද්‍යානුකූල කතියක් නැහැ කියලා නාම ධර්ම ප්‍රතික්ෂේප කිරීම මෙතන රූප ධර්ම ආම්බයක් කරගන්නවා. ඒකයි නාම රූපකේ රූපකාරයක ගැටගන්න වේදිකා රූපයෙන් කරගෙන ගැනීමයි කියන එක යෝගාවචරයට දෙකම වෙනවා. සර්වඥාන්සේකේ රූපකාරයක කරගත්තී මේකෙන් පටන් ගන්න ඕනේ. සාමාන්‍යයෙන් මොන බාධාලක් ගන්න මේ වගේ ප්‍රශ්න ඒක අකුරුපත්යේ බොහොම ලොකු අක්ෂර විඤ්ඤාණයක් තියෙනවා. ඒක අපේ හිමිනේ පටන් ගන්නකොට ආයන්නේ බලන්න. ඒක දුරු බාධා පටන් ගන්නකොට ආයන්නේ බලන්න. බුදුමාලා පිළිගන්නවා ආයන්න ආසංගල ලක්ෂණය කියලා. හැම දෙයක විෂය ලාභයක් වෙන නිසා ආයන්න පටන් ගන්න හොඳ නැහැ. නමස් වෙනකොට ආයන්න කවදාකවත් නමස්යක්. දුබ්බෝ එයාර ප්‍රස්තානුකූල ඉස්සරහට කොටස නැත්නම් ආයන්න බොහොම නාපුරුලක්. ඒක ආයන්න කරා. ඒ පාලියතන ආයි බාහිර කොයි සමේ සමානයි. ඒ කවදාවත් මේ ආයන්නවත් ආයන්නවත් දෙන්නේ ඉස්ලාම් ගන්න. අපි කියන්නේ කියනවා නම් ආයන්න නැහැ. මොකද ඒක නීති සම්මත ඇඳලා සංදි පිටට දීලාදී ඒකෙන් කායයක් නැත්නම් කවුරු හරි ඇඳ ගන්න බැරි නම් කායයක් ඉතින් අර නීති ළමයි කියලා දෙන්නේ ඊට පස්සේ රායන කායනක තමයි ආලක කිව්වක් මාත්කදී ඉස්ලාම් ගන්න රායන කාය ඉතින් ශරීරයේ වැඩි තියෙන්නේ හරි පොතේ හරි ගල්ලා යටි ඉවරගෙන කරගෙන කරගෙන යනකොට ඕන කායයක්ද ඉයාරන්න ඉයාරන්න ආදී වශයෙන් ඉස්තිරි පාපිදී ඉහි එක කරලා ඒ ලක්ෂණ ප්‍රමත්‍රේ වැඩි කරන ඕන අන්තිම කොට තමයි අයන්න සී ෂ ආදී වචන ගන්න. ඒනමයි ආනුභූති ප්‍රතිපදාව කියන්නේ. කායද ගන්නන්නේ මේ තමයි ලෝකයේ හරියන ප්‍රායෝගික ක්‍රමය. අනේක භවතුනාගේ නාම රූප දෙකේ ඥාන වශයෙන් කියන්නේ නාම රූප කියලා. ඉගෙන ගන්න පුළුවන් ගන්නේ රූප නාම. මොකද ඒ මුලාරිකත් එක්ක ඇතිවෙච්ච වැඩ ගන්න කියන්නේ ඕනේ. ඔය වැඩේ කරලා ස්වરૂපම මේ රූපස්කන්ධය කියනකොට උන්වහන්සේ කියන්නේ ඉති රූපානි මෙන්න රූපේ මෙන්න රූපේ කොහොමද කියනවා මේ රූපේ කියලා කියුවාට පස්සේ මේක මේ රූපය දස්කන් වලට අදාළයි ඒ මොකද දස්කන් වලට වගේ හදන ගැන්නේ විඥානයක් නිසා දස්කල් රූප තමයි කොහොමද දස්කන් වල භාෂාවට රූප කියවන්නේ අපේ භාෂාව ටිකක් කියන ඒකට දැනගැනීමේ ශක්තියක් ඇති අපට ප්‍රස්කල් රූප අපේ අතපය රූප මේ මේ විශේෂිස්මත්වයේ රූප වශයෙන් ඉති රූපක් අර විද්‍යාවේ හරියට දෙන්න එන්න රූපේ මේක මේ පිටින්ම පළවෙනිම වාක්‍යෙම සාධාරණම ආකාරයෙන්ම සබාලක්ෂණ වෙනයි කියලා හොඳට දෙන්නට පුළුවන් ඒක සඳහා කවුරු තමයි කවුරුදාකත් කල්යලක් අතෝ ගැලක් අතෝ ඇලි 10 තමයි තියෙන්නේ ඒ මුද්‍රාත් දෙන්නේ ඉති රූපක්. මේ ඉති රූපන් කියන එකට අවධානය යොමු කරගත්තට පස්සේ ඒ රූපයේ හිතේ රූපේ නැවත නැවත නැවත නැවත හිතේ යොදවනකොට රූප ලෝකයේ විඳ ආකාරයසා උන්වහන්සේ සිත් වුණා මේ සාස්තිකයට එක කොටසක් අරගෙන මෙන්න රූපේ කියලා අවධානයේ කේන්ද්‍රගත කරා. මෙන්න කේන්ද්‍රගත කරනකොට ඒක විද්‍යාලයේ සැකලෙක අංග දේශනාවට දෙන විද්‍යාව උදාහරණ සමානයි කියලා ඒක දෝෂෙත් නැහැ ඔය මට්ටමේ. ඒක දිහා බලනකොට ඒකට හේතුක කාරණා එකම දෙයක් කියලා නැවතනවාට බලනකොට මේ ජාතික යටේට බලලා. අපි ඒක දෙන්නේ අතුරු කරනකොට ඒකේ ජාතිකයකට වැටෙන්න බලලා. මේ අවල් කරනාවේ අනුලා කරන මේම ආදී වශයෙන් හොයන්න පටන් අරගන්නකොට ඉති එක විදිහට විචක්කන කරනවා. ඒ නිසා යම් විදිහක් තියා විත නැවත නැවත නැවත නැවත කියන දේ මේ විස්තර වර්තමාන වශයෙන් දකින්නට අමතරව ඒක සීතල කියනකේද දුක්ඛිතේ මොකද මොකද මේක තන නැතිේ කියනක මේ හිතේ තබා අපි ඉස්ලාම සීතිය කියලා කියන සුත්‍රයක් කියවා කලින් ඉන්නකොට ඒ සීතිය නැවතනාට නැවත බලනකොට තමයි අපිට මේ කරනවත් ඒ කාලවල තියෙන්නේ මේක නැත්නම් මේ පොලිය කාලවල තියෙන්නේ මේක රාමෝ දාලා මේ නූලක එල්ලයි කියන එක අර නූලක ඉස්වාස්තර බැලුවට පස්සේ තමයි තේරෙන්නේ ස්වરૂපයට හේතු නා වූ ප්‍රකාශ වුණා වූ දේ. ඒ ආදී මේ රූපේ කියලා නවනවට බලනකොට විපස්සනා යෝග ආවිස්තර විශේෂයෙන් මේ රූපයයි අනුදීනේ එකයි කියලා වැටෙන්න පටන් ගන්නවා. මේක උගන්වන්න පුළුවන් එකක් නෙමෙයි. දැක්කේ විදිය. දැක්කේ දෙයක්. ඒ වගේ මේ අවසනාසයේ තියෙන අතිකරක යාන්ත්‍ර මේකේ අවසනදී බොහෝ කාලයක් මේක දිහා බලන් ඉඳලා ඈ විදිතකටම සාධාරණ මූල ධර්මයක් හොයාගත්තා. යන්න රූප ධර්මයක් කියලා වැඩි වේලාවක් බලන්න. මොකද මේ සිද්ධිය පිටා කියන දේකේ ඉති රූපත් සමදේවෝ. අන්න ඒකත් කියන සංදේ රූපය හට ගන්න බෑ. එතකොට මේ රූපය කියලා ගන්නකොට ස්වභාවයේ මන ධර්ම පිළිබඳව වැඩි දෙයක් නැති කෙනා මේ ඇහැට ගැටෙන දෙයට අයිති වෙච්ච. නමුත් අපි මෙතනදී පැහැදිලි කරගන්න ඕනේ ඇහැට ගැටෙන රූපේ වර්ණ රූපේ කියලා අපි අනෙක් රූපෙලි වෙන් කරලා දක්වනවා ගැඹුරක් හරි. ඒ මොකද අනෙක් ගැටෙනදී සත්‍ය රූපයක් ඒක නිසා ඇහැට ගැටෙන එක වර්ණ රූපේ කියනවා අනෙක් ගැටෙන එක සත්‍ය රූපේ. දැන් මෙතන දේශනාව කරනවා එතකොට මේ ආරණාවේ ඉන්න හැම කෙනාගේම කනට ඒ සතු තරංග වැඩි නිසා මම බල අහන්න සමස්තාවකයේ ආවතේ කියන හැඟීමක් නැහැ. ඒකවත් මේක විදිහට කියන්නේ සත්‍ය රූප. ඊගාවට සතිතුනේ ඡාමින ගඳ. නැත්නම් දෙවිදෙට ගිහා මේ කඳු සුවඳ. මේකත් කියනවා ගන්ධ රූපේ කියලා. නැත්නම් ඉන්නේ නාසයෙන් නැතන වැඩ කරන්නේ නැහැ. අන්තිකේ ගන්ධ රූපේ ඈත වැඩ කරන්නේ. නාසය. ඊගාවට නියත රස. අපි සාමාන්‍යයෙන් කියන එක නාසික රසක් ඇති. අපිට රසගත වෙන්නේ කෙලෝලින් අවතර වෙන දෙයක් ඇහින්නේ ඇදුවට ගැටිච්චාම තමයි. ඒක නායක දැක්කොත් හරියන්නේ ඇහැට ගැටුනොත් හරියන්නේ ඒක දෙන්නේ අවසර නෙකේ. ඊගාවට කවුද සම්බිද පහද හැපිද ඒකට පොත් අතරේ තියෙනවා. මේ විදිහට ඇහැ කන දිව නාසය කය මේ දේවල්වලට අදාළ එකම රූප જાති දෙනවා. මේ ඔක්කොම තමයි මේ සතිපට්ඨානයේදී ඉති රූපාන්තය කියලා කියන්නේ. ඒක නිසා ඒක නම ගොඩක්. රූපකේ නම ගොඩක්. අපි බලමු පුතුවක් කියලා ගන්නකොට ඒක ඇහැට හැඩේ පුතුවක් කියන්නේ. ආයත දෙකේ අයියකට දෙකේ. නහය කියලා ගන්නේ අයි හදලා තියෙන්නේ ඕ කාලා තියෙන මේ යාදික අපරතුහොඳ රැකේ. ඒකේ ගැවිලා බලුවොත් ඒ මේ ගැවිලා බලුවොත් ඒ මේ රසක් තියෙන. ඒක සාමාන්‍ය දෙකේ වගේ දැනගැනීම සඳහා. මේක මේ විදිහට එකම රූපයේ ඒක රූපේ කියවම නැවතත් අනාවිලා අයිතිවා අවස්ථාන්කෝල තේරුම් ගන්න කියලා සුඛය තියෙන රූපේ ස්වාත්ම රූපේ තියෙනවා ඒකේ වෙනම තාත්වයක් තියෙනවා ගඳක් තියෙනවා රසක් තියෙනවා පහසක් තියෙනවා මේක පිළිබඳව වැඩි කර කියනවා ඕනේ පරිස්සයි ඒක වෙලාවට ලක්කදී නමුත් අපි ඒක පහන අනිත් ඒවා ඉතින් ඒකට ආරෝපණය කරලා කුතුහක් ඉතින් අදාළ කුටියේ සතාන දකිනකොට කුටියේ තියෙන සංඥාවට ලඟවයි කියලා කියන්නේ සතාන ගැටෙන්නේ ඇහිත් විතරයි. ඒකෝට අපි ඇහිත් හත් වුණා වාගේ අනේ ආයෙත් බැලුවා වාගේ ඒ රූපයක කඩින්න මේක මේ කුටුවක් කියලා කරගන්නේ පහත් ලොකු මායාවක් අපේ හිතේ හිතේ. මෙතන ඒක නිමේ අදහස් කරන්නේ ධර්ම දේශනාවට මුලින්ම අපි ඉදිරියට කරගන්න යන්නේ රූපේදී වගවල. මේකේ මේක තවත් ලබලා ඉන්නේ මේක තවත් මේ මේ පෞද්ගලික වෙන්නේ මේ රූපයේ පිළිබඳව එක පුද්ගලයකට අතීත ස්මරණය කියලා. මේ වර්තමානයේ අත්පනාපිට දකින්න එකක් තියෙනවා මාතර වෙන්න පුළුවන් කියලා විශ්වාසයක්. ඒක කාලයක් එක බලකට මේ රූපයේ සීමාකාර. අතීත රූප වර්තමාන රූප අනාගත රූප. ඒ ආදීන මේ රූපය රූපකව කරගත්තොත් ඒ පුදුම කවදේ පොද ආවේ ඕලාස්සයි ගොරෝසු ඕතනට දිගපන්නනවා නෝ සිිතේ ඇති එහෙමනම් අරගත්තොත් එන්නේ කුටියේ නියෝජනය තමයි ඒක බොහොම සූක්ෂම ඒ නිසා මේ රූපක තියෙනවා ඒකම ඕලාරික පීඩක සහ දුක්ඛක පීඩක විවාදින තියෙනවා එක්කෙනෙක් අගක් ගත්තොත් ඒක ඇතුලේ තියෙන බඩවැල් සහ පිටේ තියෙන බඩවැල් සමානයි සහ අනුරිකත් ආදී වශයෙන් මේ විදිහට අරමුණ අපි බදාගත්ත කොටස් තියෙනවා මේ ජීවිතේ මගේ කියලා කොටස්. ඒක සිංහල බෞද්ධයා කියාගත්තාම ඒක කොටසක්. අනිත් පැත්තෙන් එක කොටසක් කියලා මේ විචේතනාවේ මායා මාර්ගයේ අනුව මා මරියාදාවල් අනුව අපි සීමාවල් ගැන අතීත බාහිර වශයෙන් දාගත්ත දෙයක් තියෙනවා. ඒක කොල්මන් කරන සමහර වෙලාවල්. ඒ වගේම මේ ඈත තියෙන දේක ළඟ තියෙන රූප කියන දාපයක් තියෙනවා. ආයේ ඒව භගවතුන්ට දැකපු මොඳ ප්‍රණීත රූප දේව මොඳකින් නොපතන් කියන ඊවරෙන්න තියෙනවා. මෙන්න මේ විදිහේ රූපයේ උතුරු ආකාරයේදී අපි බලනවා. හරියට විදිහට වාස්තු රූප, සත්ත්ව රූප, ගන්ධ රූප, රස රූප, පොට්ටබ රූප කියලා එකපැයි. ඊගාට අතීත අනාගත පච්චපන්න අධ්‍යාත්ම වෛද්‍ය, දුරේ සංසිතේ, නිලක් සමීප අධ්‍යාත්ම මේ ආදී වශයෙන් 11 ආකාර. මෙන්න මේ විදිහට බලනකොට මේ උත්තම රූපේ මුළු ජීවිතේ පුරාම වැඩ ගන්න පුළුවන් වෙන්නේ මේක ගොඩක් එකක්. මේ ගොඩ ඔක්කොම සංකල්ප රාජ්‍යයෙන් හැදිච්ච දෙයක්. එහෙනම් මේක රූප සංදී කියන්නේ. නිකන් කන්දක්. ඒකකට දෙන්නේ බලනකොට මේක ආකාරයේ. ඒ නිසා දෙන්නේ පිටු දිහා බල දෙකක් තියෙනවා. දෙන්නම දෙන්නම දැකන්නේ. ඒ දෙන්නම දැකලා තියෙන්නේ රූප දැකපු එකනා සාධ්‍ය ආලමයි. සාධ්‍ය ආගෝතනා ගන්න බලන්නේ. ගන්න බලපු එකනා රස බලන්නේ. රස බලපු එකනා පහස බලන්නේ. මේ විදිහට බලනකොට අතීත වශයෙන් දකිනවා වර්තමාන වශයෙන් වර්තමාන වශයෙන් දකිනවා අනාගත වශයෙන් දකිනවා මේ ඔක්කොම එකයි විදිහට හොල්මන් කරන්නේ මේ හොල්මන් අල්ලගෙන තමයි අපි ඉතුරු ටික මේවත් කරවල අපි සංකල්ප ඇති කරගෙන මේ සංකල්ප වලින් තමයි කතා කරන්නේ ඉතින් හරි හොල්මනක් තියෙනවා අපි අදහස් කරන කල්පනා කරන තියෙන දේ එකක් වටහා ගන්න දේ එකක් ඒ විදිහට ඒක මත ඒක නැවත ප්‍රශ්නයක් આવුත් උත්තර දෙන්න හදන තවත් ප්‍රශ්නයක් ඒ වගේම ප්‍රශ්නක් ලෝකයක් මේ පරමාර්ථ වශයෙන් එහෙම දෙයක් නැති වෙනත් නෙවෙයි. ඉතින් මේ ප්‍රත්‍යක්ෂිතවල අවසනසේ දැන් වදින්නේ කළොත් ආකාරය එහෙම නැත්නම් වර්ණ රූප පස්න රබ්ද ගන්ධ රස වශයෙන් දෙවිදී ආකාරය සෑම දෙයක් පිළිබඳව එක දෙයක් බලන හැම වෙලාවෙම මේ පිටක් අපිට කරගන්න. අපිට පුළුවන් ඉන්නේ අන්න ඒකෙන් දකගන්න. ඕනෑම දෙයක් දිහා බලනකොට වර්ණය හෝ සතහන හෝ සුභාගී ලක්ෂණ වැටේ. දෙකෝ එක රූපයක් ඇහැට සාධ්‍යයක් අංගාදී වශයෙන් එක විදිහකින් අපි සම්බන්ධ වෙයි. එක්කෝ අතීතය හිතමින් ඉන්නවා වෙන්න පුළුවන් අනාගතේ කල්පනා කරමින් ඉන්න පුළුවන් වර්තමානයේ අත්දින වෙන්න පුළුවන් නැත්නම් දැක්කා හොඳයි කියලා හිතන්න පුළුවන් නැත්නම් නොදකී නොබතන කියලා හිතන්න පුළුවන් මේක ගොරෝසෙ කියන්නේ හිතන්න පුළුවන් මේක සියෝ e කියලා හිතන්න විවිධාකාර මේ එකම රූපකින් අපිට මේ කරන්න පුළුවන් ඇති කරන්න පුළුවන් සංඥා රාශිය නිසා මේකට රූප ස්කන්ධ කියලා කියන්නේ ස්කන්ධ ගොඩක් ඒක නිසා එකම දෙයක් තුල අපි එක එක වෙලාවට එක එක දාති. දෙන්නෙක් බැලුවොත් දාති දෙකක්. ඒ වගේම අපි සතුටු සංයෝගයෙන් ඉන්න වෙලාවට එකක්. කනගාටු වෙන වෙලාවට එකක්. මේ විදිහට එකම රූපයක් ඇති විවිධාකාර ප්‍රක්ෂේප නැති කරන ගැටයක් තියෙනවා. මුලා රූපේ තමයි අපි සාමාන්‍ය රූප වශයෙන් ගත්තොත් ඇහැට පෙනෙන රූපයෙන් තමයි මනස වැඩි වෙන මත් කරන්නේ. බැහැ නැති වුණා වගේ කියලා සංඝාතේ මේක. බැහැ නැති දවසේ දවසට මොනම දෙයක් තියෙනත් ඇති වැඩක් නැත්තේ මොනවාද මුළු වෙලාවක් දවසේ ආලෝකයට කැමති ඒකයි, ඇහැරගෙන ඉන්න කැමති ඒකයි මේ ඇහැ වැඩ කරන්නේ. මේක තමයි ගොඩා අනුගමන දේවල් දීලා කරන්නේ. මේක තමයි ගොඩා කුපිත වෙලා තියෙන්නේ. එහෙම නැත්නම් අපි ගොඩක් මේක ඇදී ඉන්නකට බාර හත්ති ජාතියක් වෙන්නේ. ඒ නිසා වර්ණ රූපය ගොඩාක් අපි මතකලා කියන්නේ. ආන්නේ වර්ණ රූපේ තමයි සංසාරික බඳ ගැනීම ප්‍රධානම ශක්ති ඉන්ද්‍රිය ඇතිකරන හේතු වෙන්නේ ඉතින් තමයි ගොඩක් ලාට අපි දැනගන්නේ. මෙන්න මේ රූපේ රූපය වශයෙන් දැක ගන්න නම් අපි පිටි වශයෙන් හෝ දල වශයෙන් හෝ බුදුරජාණන් වහන්සේ රූපේ විදිහේ දක්වා ඇති මේ මායා රූප මායා ආකාරය පිළිබඳ අහලා තියෙනවා. අහලා තියෙනවා. අපිට තේරුම් ගන්න ඕන රූපේ දැක්කයි කියලා අපි කියුවත් ඒක හරියට දැක්කට මේ ඔක්කොම විවිධ දෙයක් ඉඳ ඒකම නැවත නැවතත් බලමින් මේකේ අතීතනාගත පච්චුපන්න වශයෙන් නිින්ද ඕල්මන් තියෙන්න පුළුවන්. සීල ප්‍රණීත වශයෙන් දූරකාන්තික වශයෙන් අධ්‍යාත්ම බයිදා වශයෙන් විවිධ රූප තියෙන්න පුළුවන්. මේ හැම දෙයක්ම දැක්කොත් විතරක් අපිට කියන්න පුළුවන් ආ රූපේ දැක්කා. එහෙම දැක්කම යන්න දෙයක් නැහැ. දැක්ක නැතිවත් තමයි මේක මේ කියන්න ආවා. ඒ භාගෙට දැක්කත් අන්නේ සීලාව ඉවර කරගන්න බැරි ගමන් දේවල් කියනවා. සම්පූර්ණ රූපේ නැති එක්කනහට යාළඟ දෙයක් නැතුව. අනේ එතකොටයි ඉති රූපං කියලා කියන්නේ. ඊට පස්සේ ඒ හිත පැහැදිලිවම තේරුම් ගන්න දෙයක් තමයි මේ රූපේ පිළිස්ලා තියෙන නැත්නම් මේ රූපේ පදනම් වෙලා තියෙන මොකද? ඉති රූපස්ස සමුදය. මේ රූපය ඇදිලා තියෙන හතරමහා භූතයන්. පඩවි ආපෝ තේජෝ වායෝ කියන හතරමහා ධාතුන්ගේ මේක බුද්ධ කාලේ ඉස්සර ඉඳලාම ගන්න කාරණා. රූප දැනගන්න ඉස්සල්ලාම රූපේ වශයෙන් ප්‍රත්‍යක්ෂ වශයෙන් ඒ බුද්ධයා මේ ධර්මය මේ කායෝපත්තාක රූපය නැවත නැවතත් දසදහස්තර ලක්ෂ වාරයක කෝටි වාරයක් අපි ඒ විදිහේ මේකේ දැක්කේ නැති ආකාරයක් දැක්ක නැති සතහනක් මේක දැක්ක නැති පැතිකඩක් නෑ කියන තරමට මේක දකින්න. ඒක දැක්කම දවසට යෝග අවස්ථාවේ ආනාපාන ගැන කතා කරනවා නතර. තාම මේකට පැතිකඩක් ආකාරයි මේක ආකාරය ඕන ගති පාපු. අරකෝල ගති ලා මේ කර්මාන්තයේට භාවනාවට අදක්ක සම්පාන. ඒ නිසා මේ භාවනා යෝගාවචරණ අපි තේරුම් අරගන්න ඕනේ ආනාපානිය දැක්කයි කියලා කියන්නේ මේ දැකපු ටික. තව ගොඩාක් මේක පැත්ත බලන් කියනවා කියලා හැම ආනාපානයක්ම අලුතෙන් භාවනා කරන්න පටන් ගන්න කෙනෙක් බලන්න වාගේ ඉඳගෙන බලන්න. මේ යටින් බලන්න කොච්චර දැක්කත් කොච්චර ආකාර තිබුණත් එක්කක්වත් පිළිවෙල කරගන්න. මොකද මේවා සමාන ප්‍රදේශයක් තමයි තියෙන්නේ පුළුවන්. ඒක මොනවා වෙන සාමාන්‍ය ලෝක වශයෙන් කියනවා මේ පැතුලේ මුළු ලෝකෙම තියෙනවා. මුළු ලෝකෙම ආනාපානෙ දකින්න. මුළු ලෝකෙම මේ ඇතුළේ මුලින් දකින්නවා. අර පිටත් ඇතුළේ තමයි අලබල වෙන්නේ. ඒක පිළිබඳව කුපිතයි. භාවනාවලදී වැඩි වෙන දේ කල්පනා වෙන්න දැක පිටින් දැක්කයි කියලා කලකට වෙන්නේ නැහැ. අලුතෙන් බලන්න ඕනෑ කියන මේ කුතුහල ගැටේ පාවා දෙන්නෙත් කොහොමද අධ්‍යාත්මික ක්‍රියාවන් ගුණන් තාක්ෂණයට හොරන්න පටන් ගන්නවා. ඒකෙදි විශේෂ රූපක් නෙමෙයි මේකේ. ආ මේක මොනකොට ඉදිරියෙන් අර සෝරවත්‍රේ කටේ විදිහට දාලා විද්ධහම මම පිටිගාමියට දැන්පත් වෙනවා වගේ ආයත් ඒක දිහා මේකමනේ සමාධි විශ්ව කටේ විශ්ව බලා ඉන්නකොට ඒක පාදම අදියේ තේම කරා. ඒක තේම හොඳට මේ රූප කියන රූප වෙන වෙනස් වෙන විභාග කාර්යයකටපත් වෙන දේවල් හදලා තියෙන්නේ ආකපදී ආකෝපීජෝ වායෝතිය. සමහර ආචාර්යවරු මේ කිසි සමුදයක් ඕකත් සමුදයක් කියන දෙන්නා මේ රූපයන්ගෙන් තමයි සංසාරේ හැදලා තියෙන්නේ කියන්නේ. මේ රූප නැත්තම් කවදාකවත් සංසාරයක් තිබුණේ නැහැ. මේ රූප අපේ ආපෝ තේජෝ වායෝතිය හතරෙන් හදලා අපි ඉත රූප අනාගත වර්තමාන හොඳ අරකාපි වශයෙන් වෙනකොට ඒ රූපේ පදනම් කරන ලෝකයක් හරි. දුරා භාවනා කරගෙන යනකොට තේරෙනවා අපි රූපේ දිහා බලන හැටියට මේක වෙනස් වෙනවා. අපිට කියන්නේ රූපේ වෙනස් වෙනවා. නමුත් බලහින්නකොට රූපේ නම් එදත් රූපෙමයි අදත් රූපෙමයි අන්දෝන වෙනකොට සතර දොර කල ගොයා විදිහට තේරෙනවා. මේ අපේ තියෙන ඇතුළත තියෙන අතෘෂ්ණාව ස්වභාවය. මේ මේ විදිහට ඇතුළත යනකොට තමයි මේ රූපය ආගම වේදනා සංඥා සංඛාර විඥාන පහළ වෙන පිළිබඳව අවබෝධ ගන්න පුළුවන් වෙන්නේ. කොහොමද මේ අවස්ථාවේදී කරන්නේ? මේ රූපේ ඒක දිහා බලනකොට ඒ රූපය ආයේ සමුදේ. මේක ආයේතිකව කරන්නේ නැහැ. ඒක දීප කියනවා. ඒ දීප අපිට නිශ්චය කරන්න බෑ. ඒක න්‍යාය ධර්මයක් කියන්නේ. ඒක අපි අපිට කරන්න පුළුවන් එකම දෙයයි දක්ෂිනේක විතරයි. අපි මේකේ පදම වෙනස් කරලා මේ එකතරා අඩු වැඩි කරලා හදන්න පුළුවන් ශක්තියක් නැහැ. නොදැනුමේ අවිද්‍යාව දැනගන්න පුළුවන් ශක්තිය පෞද්ගලික මනසට සමනායි ඒක කියන්නේ වර්තමාන මොහොතේ සමනායි ආමේ වාදී එක දැක්කනම් සිතින් සිත සිතෙන් සිතාල රූප පිළිබඳව අපි විචාරණය කරේ මවාල් විදිහ දේවල් නිවිලා ඒකේ ඇති ඇති ඒකේ පදනම් වෙන දේවල් ඇති ඇති දැකීම සිත සිත සිත සිත කරනවා ඒ වාස්තවනේ වාස්තව කරනකොට වාස්තව කරන්නේ නිහිර දෙයක් දැක්කා නොදැක්ක දෙයක් දැක්කා. නොදැක්ක ආකාරයක දැක්කා. ඒ මොකද මේ රූපය ආදී ඇත්ත සත්‍ය අපිට ආගන්තුක වශයෙන් තියෙන්නේ. විපාකක දැකපු දේ අවිද්‍යාවකට කරන දැකපු දේ බෙදනවා. මොකද අනිත් දෙකකින් මේ අවිද්‍යාවට ඇටවෙලා නිසා ප්‍රශ්නක් තියෙනයි ලොකු කරලා දාපා. පරමාර්ථ ධර්ම මන්ත්‍රයකට අපිට තේන්නේ වැරදිලාදෝ කඩවිලාදෝ කියන කාරණා. නමුත් මේ නිසාම නැවතවරක් මොකද ආස්වාද එකව කරගෙන කරගෙන කරගෙන යනකොට අර පස්වදී ධර්මවල තියෙන මායාකාරී ස්වરૂපේ මායාකාරී රූපයක් වශයෙන් දකිනකොට පරමාර්ථ ධර්ම පිටේ ඉඳ පිටේ ඉඳ රූපය ඇති ඇති පිටේ ඉඳ පිටේ රූපය ඒ දෙන ධර්ම පිටේ ඉඳ පිටේ ඉඳ මත වෙන පටන් ගන්නවා. හඳුන් අරගන්නේ මේ දැකීමෙන් රූපය විසින් අපේ මායාවකට දෙන්නේ එන්නේ එන්නේ කිව්වක් වෙන්න පටන් ගන්නවා. ඊවර්ග වෙන්න පටන් ගන්නවා. හරියට දකින්න අපි කියනවා නම් එකම මැජික් එක හැමදාම බලනවා. ඒක මැජික් එකක් නෑ. උසමලා වෙන කට අරගෙන බලයි. ඒ මන්දේ ඇත්තම මායාකාරී. මේ මේ නැව් කාර්ය කොමින් දෙස්සෙන් මායාකාරී. මෙයාකන් ඉස්සර කල්ලා කියලා ස්වාමීන් අන්තිම දෙකේ මේ අනිවාර්යක රූපය පිළිබඳව නැවතනාවක් එහෙම බලන්න ඉන්නකොට ඒ බුද්ධලයට කියනවා මේ රූපය පිළිබඳව කිසිමම ගන්නවන ආකාරය. මේක මට වේවා කියලා ප්‍රේම සිහියෙන් කියන බලිය රූපය ඇතුලේ මත කරනවා. රූපය අපි වගලා ගන්න. රූපය අපි යට කරගෙන. ඉතින් යකරෙන්නත් කරේමක් නැහැ. නැවත නැවතත් තම රූපේ සාසුරුගේ බලනවා කියලා. ඉන්නේ නැතිනේ හෝ ආනාපානේ හෝ මේක නොබලා. දිගින් දිගට දිගින් දිගට අලුත් පිටකින් බලන ඉන්නවා නම් ඉන්නවා නම් තමයි තේරෙන්න පටන් අර ගන්නවා. මේක මායාකාරී විදිහට පවතින අපි ඒක උතුම් කළ කවදර තාක්කල් තමයි. ප්‍රතිනාදයක් විදිහට කවදර තාක්කල් තමයි. මේක දෘෂ්ටියක් කොහොමද දණ්ඩ සිදයක් නෙවෙයි. මෙයාට තියෙන ඔච්චරමයි කරන්න පුළුවන් දේ. මට තියෙන බලන්නේ මේකයිද? ඒ දීපයගේ රංගනේ රංගෙන්න ඇරලා ඒක දිහා බලනකොට ඒක විවරණ ගති, එපා වෙන ගති, ඒකාකාර ගති, බය ගති, අසරණ ගති පහක්. ඒකවත් යෝගාවකට අංකාරයක් නතරක්. මොකද ඒ ඉතින් හොඳට වේදිකේ රූපවලට වර්ණාත්මක ගතිය මේ ආදාන උත්පන්න ගති නැති නිසා ඒවා කරගෙන ඉන්න බෑ. අර මොනවා කරන්නේ බාහන හරි කාලේ මේ විදිහේ හරිනේ. ඒ අභානවත්වයේ කෑම හරිනේ. ඒ යුක්තු හරිනේ. ඉතින් নানা ආකාර විදිහේ ඒකයාගේ විවරණ පහද එනකොට එහෙත්නම් ඒ අස්සා වූ රසවින්දන ශක්තිය ක්‍රමයෙන් අදීගෙන යනකොට අර පිට ඒක කියවලා දෙන්නේ මොකක්ද මොකක් හරි පැත්තයි මෙලේ වෙලකට දුක්ලාවේ කර්මලා මෙලේ මේ තුනේ සැක දෙන්න දෙවිලා මොකද දෙවියන් දැක්වීමයි හේතුව. මෙන්න මේ විදිහට වේගය කියලා විතරෝන් කලায়නකොට ඒ සමුදයක් පරිතව. ඒ රූපයාට ඇවිල්ලා අක්ෂිය මායා කරන්න පුළුවන් ගැතිය අදින්න පටන් අරගන්නකොට මෙන්න මේකයි ධර්මය මේ තමයි ධර්මයේ දිගහැරෙන ඇති මම මේක ඒ කාලෙම දකින්න ඕනේ කියලා පුදුමන අහනි භාවනා කරලා ඒ නිබ්බිදා ඥාන පාරමිතියත් එක්ක සාකච්ඡා කරමින් මේ භාවනාව ඒ විදිහට එතන එතනම දිගට කරන්නත් ලක්ෂ්‍යත් අද ලක්ෂ්‍යකට ගෙනවා. ඒක උදේට ඕනන්නේ මේ මැජික් බලන්න අහතේ යන්න. පොළවේ පිළිදෙන්න. භාවනා කරලා අනිත් අයට ඉදිරියට පාස්පා. ඉතින් ඒක ගන්න දෙන්නේ ඉදිරියට ගියා. අර වෙනද ගන්න ආහාර දුකත් එපා. වෙනදක් රූපෝල් ඉන්දිය නැති ආනාපානි අර විවරණ ගැටි විචිත්ත ගැටි නැති වෙනකොට ඒකම මහා ලොකු පැටලීමක් අරදෙන්නක් අපි ගාමක් ඇති වෙනවා. ඒ නිසා නිවන පිළිබඳව භාවනා කරගෙන යනවනම් ලාභ සත්කාර tattර දාලා මේ යෝගාචරක මේ බණේ ලොකු දැම්මක් තියෙනවා. ලොකු වටිනාකමක් තියෙනවා. අහලා තිබුණොත් ඒ විදිහ විවරණ භාවයකටපත් වෙනකොට තමන් ආපු පාර අන්න සති සමාධි ඉස්තරව කරතුනනේ මේ රූපයාගේ ඇති නැති තමයි දැන් තේන්නේ කියලා අත්ංගයක් ඇති වෙනවා. ඒ රූපයන් පිළිබඳව බලසෝ කරන ගැටියක්. මේ කොටස නැගේ අර කොටස උදේදී පිළිදෙන ගැටියක් නැතිවයි. මේ රූප හැටි ඔබ මේ අනිතදෙලි ඉස්සරත් ඔබ කොහොමද නැත්නම් පස්සෙත් ඔබ ඒක නිසාක සිතාවේලි යට කඩන බැලගෙන මේක මගේ කොටස අර කුමේ කොටස කියලා රණ්ඩු කරන්න දෙයක් නැහැ ඒ රණ්ඩු කිරීමම කරන් ගන්නේ මතක් කරගත්තා හතර මහා විනාවේ එකක් මහා පොළොව විනාවේවලු යෝග්‍යා මේ යට කඩන බැලගෙන දෙපාවේලි කරගෙන ඉඳන් අද කියලා කනේ මේක කටකේ જાතියක් කොච්චර දුන්නත් මේක ලොමයි ඒක ඉතින් හැමදාම මේ වගේ හිතන්නේ මම කරගන්නවා ඉතවුලන් ගත්තොත් මරයි. මහා පොළොවේ ඉනායි. ආන්නේ වගේ පටවි ධාතුවේ ඉනා වෙනවා ඇති. මේ යෝග ආචර වෙලාවකම යම් කිසි පටවි ධාතුවක් නැතුව ආන්නේ. සමහරවල් පටවි ධාතුව නිරන්තර වෙනකොට නිරත වෙනකොට ඒක තමයි. ඒක පටවි ධාතුවේ ඉනායි. නමුත් මේ ඉනා කවුරුත් යෝග ආචරය තමන්ම කරන්න පුළුවන්. අනේ මම මේ කාර්ය මේ වගේ මේ විදිහට කල්පනා කළා. ඒ වෙනකොට දැන් බලන්නේ ගියාම ඒ කාර්ය කළා කියලත් ඒක ඉන්නේ මම මම මම ඒකේ ඒ හැටියට බලන්න නම් ඉන්න කලකම් තියෙන ඒකට මක් වීම ඒක ආකාශ වීම කියන මේ මායාව දුරු කරන්නේ ඒක දුරු කරන්න සිත්තම ඒක තමයි තියෙන්නේ ඒ විදිහේ ධ්‍යාන ඒ විෂයම දිගින් දිගටම බලන්න හැබැයි අපරමතදී ඒ රූපී මායාවට අහුවෙනවා කියන එක ආව සමාධියේදී කරන්නේ සර්වඥාන්සේ අවසාන භවයකව අර අවුරුද්දක් විස්තර කරලා සම්පූර්ණ වෙනස් මාර්ගය. මොකද අපිට මේ ආහාරයක් තියෙනවා උනාට දේශනා කරන්න තව ඒත් මම ආයේ තමයි මේ අවබෝධ වෙන්නේ මම කරපු මොන කන් කරන්න ඕනේ. හැබැයි මම කියන්නේ මෙහෙම. හොඳට තේරෙනවා. ඒ වගේ තමයි යෝගාවචරය කොච්චර ආවර්තනා කියන කෙනෙක්වත් බෑගෙන නැති ප්‍රමාණයක් කරනවා රාත්කල් ගන්න ගන්න. ඉතින් ආදයන් කනකොට නැති කියලා ගන්නවා. එන්නේ මොකක් අත්දැකීමක්. මම මෙච්චර ගැන කාලා තියෙනවා කියලා ගන්න දෙන්නේ නැහැ. අනේ කොහොම මේ දෙකේ ආයෙකට කියලා දෙන්නේ කොහොම මේක දේවල් කියන්නේ කියලා දෙන්න බෑ කොහොමද බුදුහාම කියලා දෙන්නේ ඒක මොකද ඒත් ගන්න තියෙන ආත්මයක් ගන්න බෑ ඒ ආදර ගන්න ඊයේ ප්‍රත්‍යක්ෂය දේවල් දතක් කරා ඒ පැය විදියටම වැඩකරන අල්ලලා හයින් දෙනවා ඉතින් ඒක නයි කියන්නේ රූප පිළිබඳව මේ විස්තරය මුතුමාකාර විදිහට පුද්ගලගේ ජීවිතය සකස් කරනකොට මේ දේවල් අර්ථයන් විවේචනය කරනවා මේ ස්වයං විවේකයේ පිටින්දනම් එකම රූප ධර්මයේ දිහා නැවත නැවතත් නැවත නැවතත් කරනවා. ඒකෙන් අපි ඉස්සල්ලාම පටන් ගන්නේ ධම්මදාන ඉති රූපාණි. මෙන්න පිළිදී නැහැ. නැත්නම් මෙන්න ආනාපානෙ කියන බොහෝම ඡායක දෙන්නේ. ඕනිකක් කලාවට පිළිදී ඇගින් ආනාපානෙ හේතු වෙනා වූ ධර්මයක් එක්ක පසුවියක් කියන්නේ. ඒකකට අර පිළිදී ඇගින් එක්තරව කොටගෙන අනෙකුත් ධර්මයක සම තමයි. ඉතින් වෙලා කරනකොට ඕ පිළිදී නැහැ. ලෝකයක් කිවිදැයි කියන නිදස්ස කරනවා. උත්සාහ වෙනවා. නිරෝධයකටපත් වෙනවා. මේ හැම විකසනා කරන හැම උද්‍යයක් වේවා, සංජයක් වේවා, ගංජයක් වේවා, රසයක් හැම දෙයකම කියනවා. දකින්න අවස්ථාවේ ආහන අවස්ථාවේ හැම දෙයකම. නමුත් සර්වඥාදී මේ දෙයට කොයිස්සක් ඒක ඉස්ලාම් කියන්නේ මේ කාය සම්බන්ධ වෙන ස්පර්ශ සම්බන්ධ වෙන පොත්පත්පදාස. මොකද ඒක ඉතාම දීකී දැක ගන්න. නමුත් මේ දේ පමණක් කරගැනීම නිවන් දකින්න බැහැ. මේ තුලින් ඒ යෝගාවචරය කායක පාසක් හදනවා ඉන්න නැතින වෙලාවදී ආස්වාදවත් කරන වෙලාවදී ඒවා මේ තමයි වර්ණ රූපයක් ඇවිල්ලා ඇහි ගැටෙන වෙලාවදී මේ බාහිර බාහන අවස්ථාව වගේ ශබ්ද රූපයක් ඇවිල්ලා කණේ ගැටෙන වෙලාවදී ජීවේ රසයක් ඇතිවෙන වෙලාවදී නාසයට ගඳ සුවඳ වගේ වෙලාවදී හැම වෙලාවෙදීම අර ආස්වාද ප්‍රසආසයෙන් දෙවි ඇතුලේ ගන්න මේ දර්ශනේ ඒ දැක්ම ඇති කර ගන්නවා නම් මේ කණින් ආවත්, නායෙන් ආවත්, දිවෙන් ආවත්, රසෙන් ආවත්, දෙයෙන් ආවත්. මේකට කරන්න පුළුවන් කුප්ප මේක විතරයි. මහා කුප්පය. අපේ ජීවිතවල අපේ කුප්ප ගන්න තමයි දැන් හිතෙන කාරණා. සබ්බියාපෝ තේජෝ වාගේ කියන අවිඥානික වස්තු වලට අපේ හිතෙන ගැටේ තියෙනවා. නමුත් ඒවා ඇවිල්ලා අපිට නඩු දාන්න විහිදු කරන්නේ නැති ඒ කාර්යත ගොඩාක් අල් ඒවත් එක පරිශන කරන්නේ. පරිශන කරගෙන කරගෙන යනකොට නම් අපිට පුළුවන් වෙනවා ඒ රූප වලට යහදී ආවෝ අනෙකුත් අරන් ඇවිල්ලා අපිට කුප්පලා අපි විහිළු කරන හැටි ගැඹුරු කල්පනා කළා. ඒ නිසා ඉස්ලාම කටු ගෙනියන්නේ නාම ධර්ම සම්පූර්ණයෙන් ඇඳලා රූප ධර්මත් එක්ක භාවනා කරන විට බන්දලා. ඒ රූප ධර්ම වල මූල නැදාක හොඳට දසදහස්තර පෙරේට යනකොට ඒ විදිහේ අපි ආකල්ප වෙනස් කරන්න හැටි. එන පටන් ගන්නකොට ඉති රූපාණන් කියලා බලන්නේ. ඉති වෙලා කරන රූප වල කවුදයක් සයිතව බලන්නේ නැති. පවුනෝට අන්තිමට ඒක නැතිවෙච්ච නැතිවෙච්ච ආකාරයේ පදංග වශයෙන් ප්‍රහාණය වෙන හැටි මේකම යලි යලි මේ ඉස්වාදයක් ඇති බුදුහාමුදුරුවෝ වගේ කොනංගෙම ඇදහිල්ලෙන් ඉස්සරහට යනකොට තමයි මේක සමුච්ඡේද වශයෙන් දුරු කරන්න පුළුවන් සූත්‍රයන් පිළිබඳව මතුමත්යේ ස්නේහය වෙනකන් නන්දිය පහ කරලා ඒක ඇති නැති මේ විදිහට දක්වන්න පුළුවන් වෙනකොට සිංහවාදයට මතු ජීවිතයේදී මට ආය ආත්මයක් ඕනේ නැත කියලා ඉදී ඉස්සරහට යන මේ ප්‍රක්ෂේපණ නැත්නම් වර්තමාන වශයෙන්ම රූප විදේ ලොකු පරිදයක්. ඒක වලින් තමයි මත් වෙන ගතියට එන්නේ ඉන්න පටන් අරගන්නවා ඒක ඉස්ලාම් තමයි වැටෙන්නේ. ඒකාව වශයෙන් සංස්කාරයන් විශ්ි ඒක සානත්ත ප්‍රතිපදියක්. ඒක නිසා මේ පුද්ගලයන් වශයෙන් මේක බොහෝ කාලයක් ඉන්නේ. එන්නේ එන්නේ එන්නේ එන්නේ ඒ පුද්ගලයා රූපයන් පිළිබඳව දක්වන ආකල්පයේ ඇතිවීම ඔහුටම දැක ගන්න පුළුවන් කරනවා. අවුරුදු 7ක් ඇතුළත ඉගෙන ගන්න පුළුවන් කියලා සුපතාන විස්තර දෙනවා. සමානලා විස්තර කරනවා. තවත් හත දේවල් ඒක කරනවා. මෙතන කායික වෙනවා කරන පුදී හරියට බණ අහගත්තම හැන්දෑවකට දෙන්න කරගන්න. ඒක තියෙන්නේ අපි අර එළකමෝනකම් අතහැරීමේ තියෙන පසුබාහන ගතියයි කල්ලාක්. එහෙම නැත්නම් ඒ දෙයින් දෙන්නේ සත්‍ය බොහොම වේවි. ඒක අපි අධිෂ්ඨාන කරගන්න ඕනේ. අපි මේ ධර්මය ඉගෙන ගන්නේ රූප ආදී කරන්නේ රූපයගේ ඇත්තේ දැනගන්නයි. ඒ වගේම අපේ දින අනුපාදකම් දැනගෙන අපි උත්පත්ති දාති කරගන්නේ අපි මෙතෙක් කලේ ඉස්සර අමාරු ධර්මයක්. ඉස්සර කාලයක් අපි කියනවා අපිට මේ මේ වෙලාවදී තාමත් අපේ ධර්ම ගතිය හැදෙන වර්ධනවනේ අපි ඊගාවක් අධිෂ්ඨාන ශක්තිය ඉස්සරහින් කරන්න ඕනේ කියන ඒ අධිෂ්ඨාන ශක්තිය ඇති කරගන්න. ඒ වගේම තමයි මේ බලයෙන් බලහන එක්කෙනෙකුට වඩා මේ ධර්ම අදාළට අදාළ නැහැ කියනවත් නැහැ. ඈම කෙනාම ඉන්නේ මේ පෙර හැරි යම් කිසි ඉස්සක්. ඒ නිසා ඈම කෙනෙකුටම අපිට ලැබිච්ච ආර්ය මාර්ගය නිසා අපිට නම් හිතන්නේ රූප පිළිබඳව තමයි මේ විග්‍රහ කරන්න පුළුවන් වෙන්නේ. අර බලාපොරොත්තු මේ ආර්ය මායාවක් කියන වේදනාවේ ඒක වැඩි වගේ තේන ගැටියක් තියෙනවා අඥාවේ සංස්කාර විඥානවල ඒ සෑම දෙයක්ම මේ රූප